126 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡා වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකේ අලුත් අයත් ගොඩක් ඉන්න නිසා පළවෙනිම දවස නිසා කරුණු තුනක් මතක් කරලා දෙන්න කැමති වැඩසටහනේ ආරම්භයේ වශයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කලින් අපි මේ වෙනකොට මේ භාවනාවට පැමිණිච්ච පිරිස නිස්සාරණ වණේ වෙනුවෙන් සත්කාර තුනක් කරලා තියෙනවා. එකක් තමයි පිරිසට කමටහන් බණක් අහන්න සකස් කළ පහසුකම් දීලා තියෙනවා. ඒක අපෙන් නිස්සාරණ වණේ මෙයත් අන්න පිදෙන සත්කාරයක්. දෙක මේ වැඩමුළුව ක්‍රියාත්මක වෙන නීති පද්ධතියේ දිනචරියාව සහ ශිල්ප මේ කටයුතු කරන විස්තර කරලා දීලා තියෙනවා. ඒකට ඊ හවස වෙලා ගත්තා. තුන්වෙනි එක අපේ පැවිදි නැත්තම් ඇර අනික නැත්තම් සිල් සමාදන් කරලා තිනවා ආජීවත් උපෝසත අටාංග සීලෙක පිළිපලා තියෙනවා. ඒතර මේ තුන නිස්සන්න වණෙන් කිරණ සත්කාර. ඉතින් මේ හුඟ දෙනෙක් ඒ කමඨහන් බණ පළවෙනි වතාවට ඇහුණට හොඳට තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්තම් ඒ කියන දේ වැටහෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පැකිලෙන්නේ නැතුව අවශ්‍ය නැක නැවත අහන්න. ඒ මේ වෙලාවේදී ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්නට මේ ග්‍රන්ථි ස්ථාන ගැටළු ස්ථාන තේරෙන්නේ නැති යමක් තියෙනවනම් කමඨහන සම්බන්ධව නැත්නම් කමඨහන් බණ සම්බන්ධව කරුණාකර ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම මේ වෙලාවේ පළවෙනි ආරාධනාව කරනවා. දෙක මේ මේ නීවාසික භාවනා වැඩමුළුවේ ඉන්න කාලය තුල අපි අවුරුදු වැඩමුළු 125ක් කරලා හදාගත්ත නීති ටිකක් අපි හොඳයි කියලා හිතෙන් ටිකක් අපි ඉදිරිපත් කරනවා ඒ වැඩමුළුට සම්බන්ධ වෙන අයට ඉති මේවයි සමහරලාට අපහසුරපත් වෙනවා දන්නේ නැහැ. ඇයි මේවත් මේවා මෙහෙම අනවශ්‍ය නීති දාන්නේ හොව නැත්නම් අනවශ්‍ය පහසුකම් දෙන්නේ ඇයි කියලා ප්‍රශ්න වෙන්න තියෙනවා. ඒවා මේ වෙලාවේදී අහන්න. එතකොට අපිට ඒක පිළිබඳව අපේ ස්ථාවරේ පැහැදිලි කරලා දෙන්න අවස්ථාවක් ලැබෙනවා. තුන්වෙනි එක පිළිබඳව මේ සිල් අටසිල් අඩුව මට්ටමේ තියෙන්න ඕන කියන එක අපේ විවස්ථාව. ඒක ඔයගොල්ලන්ට වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඇයි දසසිල් වෙන්නේ නැත්තේ? එහෙම නැත්නම් ඇයි පන්සිල් වල ඉන්න බැරි ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අතිරේකව සමාදන් වෙලා ඉන සිල්පද ආරසා කිරීම පිළිබඳව විනය ප්‍රශ්න, සීලමය ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒක මේ ධර්ම සාකච්ඡාවේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියන කාරණා තුනයි මතක් කරන්නේ. ඊට අමතරව තමන් භාවනා කරනකොට කමඨහන සම්බන්ධයෙන් මතුවෙන ප්‍රශ්න කමඨහන සුද්ධ කිරීම සම්බන්ධයෙන් අපි මෙතෙන්දී වෙලා ගන්නවා. ඒක මේ සම්ප්‍රදායෙන් පොඩ්ඩක් බැහැරව ගිහිල්ලා අපි පොදු කමඨාන් සුද්ධ කිරීමක් විදිහට තමයි යන්නේ. ඒ මොකද මේ ඔය කොටනකිලි වැඩ ඉවරනාම අපි 96කට 98කට 100කට විතර මේ යෝගාවචර ගන්න වැඩි කරනවා. වැඩි කරපුවා අපිට එක එක්කෙනෙකුට එහෙම වෙලා දෙන්න බෑ. ඒකට මේ යන ක්‍රමයේ අපි දැන් වැඩමුළු 120 වැඩමුළු 26ක කරලා තියෙනවා. 100 ඉඳලා මේ 100 ඉඳලා නෙවෙයි 40 ඉඳලා වගේ අපි යන්නේ මේ පොදු කමඨාන් සුද්ධ කිරීම. ඒක අපි සාර්ථක පැත්ත දකිනවා. ඉතින් ඒ නිසා මෙතනදී කමඨාන් සුද්ධ කිරීමත් කරන්න. ඊට අමතරව අපි හැමදාම ධර්මදේශනාවකට සම්බන්ධ වෙනවා. ඒ ධර්මදේශනාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඒකත් මේ වෙලාවේ සාකච්ඡා කරනවා. මේ ඔක්කොම මෙච්චර විස්තර කියන්නේ මොකටද? එකිනෙකා කතා කරන්න එපා. මොනම හේතුවක් නිසා ධර්ම කාරණාවක් නිසා හෝ විනය කාරණාවක් නිසා හෝ එක්කෙනෙකුට එක්කෙනෙකුට උපදෙස් දෙන්න යන්නත් එපා. මේ අවස්ථාවෙන් පිට උපදෙස් අපේක්ෂා කරන්නත් එපා. යම් හේයකින් තමයි ප්‍රශ්නයක් තියෙනවනේ අපි වැඩමුළු සංවිධානයේට ඉල්ලා හිටමු. ඒගොල්ලන් කියන්නේ එතකොට ඒගොල්ලෝ පරිපාලන වශයෙන් සෞඛ්‍ය වශයෙන් තියෙන ප්‍රශ්න විසඳාගන්න. අනේ කිසිම කෙනෙක් කිසිම කෙනෙකුට උපදෙස් දෙන්න යන්න එපා. අපි ඔක්කොම සමසේ සලකනවා. අපි පුළුවන් තරම් වෙලා ගන්නවා මේ ප්‍රශ්න ආපුවාම ප්‍රශ්නත් එක විසඳුම් හොයන්න. මේ එක්කෙනෙක්වත් එක්කෙනෙකුට වැඩිය වැඩි අඩුයි කියලා අපි සලකන්නේ. ඒ නිසා මම මේ දැන් කතා කරන්නේ අද පටන් අපි මේ නීවාසික වැඩමුළු ඉවර වෙනකන් කිසිම කෙනෙකුට තව යෝගාවචරේ බණවන්න අවශ්‍යතාවයක් නැහැ. වැඩමුළු සංවිධානයේ බණවන්න මතක් කරන්න යම් කිසි අපහසුතාවයක් තිබුණා. ඒක වැඩමුළු සංවිධානයේ කිව්වොත් මෙන්න මේ වැඩේ කරලා දෙන්න කියලා අපහසුකදී හෝ නඩත්තු පිණිස ඒකට අහුම්කම් දෙන්න නව කතා කරන්න ඕනේ. ඒක අපි උගා කමාරුන් උපයාගත්ත දෙයක්. ලංකාවේ කරන්න බැරි එකක්. ඒ වගේම පිටරටවල වලට ගියාම ලාංකිකයා විතරක් ඔය කොච්චර නීති දැම්මත් කුචු කුචු ගාලා කතා කරලා අර අපේ තියෙන ඔක්කොම ගෞරවය නැති කරනවා. ඒක මම හරියට දකින්න යා. ඒ මොකද දැකපුවාම කතා නොකර ඉන්න බැරි ගැටියක් අපේ තියෙනවා. ඒ යාලුකම් ගමේ තියලා ඉන්න. මෙහාට පස්සේ අපි අපේ අරමුණට සම්බන්ධව සතියට සම්බන්ධව භාවනාවට සම්බන්ධ කතාවල් කරනවා ඒකත් අපි මේ පැයට සීමා කරනවා ඒක නිසා ඒක පිළිබඳව කාටද අපහසුටපත් වෙනවා නම් මම කනගාටු ප්‍රකාශ කරනවා. නමුත් අපි වැඩමුළුවක ඉන්න නිසා. දේවාසික <clears throat> වැඩමුළුවක් නිසා කලාතුරකින් ලැබෙන අවස්ථාවක් නිසා අපිට යම් යම් කැපකිරීම් කරන්න වෙයි. අන්න ඒක පිළිබඳව කාටත් පැහැදිලි අවබෝධයක් ඇති කිරීම පිටසම මම මතක් කරන්නේ. ඉතින් ඊට පස්සේ මම ඉල්ලා හිටන අපේ වැඩමුළු සංවිධානයේ මේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ප්‍රශ්න සාකච්ඡාව ප්‍රශ්න විචාරතු වැඩ පිළිවෙල ආරම්භ කිරීම වශයෙන් අවසරයි ගරු ස්වාමින් වහන්සේ තෝරාගත් ලිඛිත ප්‍රශ්න පහක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේට පාද නමස්කාර කර කියා සිටිමි. මගේ මූලික කමඨහන ආනාපාන සතියයි. පර්යංකයට මම වඩාත් ප්‍රිය කරමි. කාලයක සිට භාවනා කරන නමුත් මට හුස්ම දැනෙන්නේ උඩට කැඩි කැඩි 3-4 වාරයක් මෙන්ම පහතටත් එසේමයි. හුස්ම කොටස් වෙන් වී යන හැටි කොටසින් කොටස මට පෙනෙයි. එක කොටසක් ගොස් හිස් තැනක් තබා අනිත් කොටස පිටවේ. කාලයක් තිස්සේ මේ ක්‍රමය මගේ අත්දැකීමයි. පින්වත් ස්වාමීන් වහන්ස මට උපදෙස් දෙන්න. ඔබ වහන්සේට අජරාමර නිවන් සුව පතමි. මට මේ උපදේශය පිළිබඳව මට පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මේ ලියන කෙනාට ආනපන එක දිගට පවතිනකොට පවතින සතියක් සහ ආනපන මේ කඩ කඩ විලායක් පවතිනකොට සතිය කියන එක දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නම් මේ දෙකේ වඩා කාර්යක්ෂම සතිය වඩා සූර සතිය පවතින ආනාපාන එක දිගට පවතිච්ච බලනකොටද නැත්නම් මේ වගේ කඩ කඩ වෙද්දිත් අඛණ්ඩව සතිය පවත්තන එකේද කියලා කට උත්තරයක් දෙනවා නම් මට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් මේකට. ඒ නිසා එළියාව එක්කන කැමැති දාත උස්සන්න මෙහෙම නැත්තම් අරස් ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. එතකොට නම් මට හරි ලේසි පැත්ත පැහැදිලි. මගේ ප්‍රශ්නේ තමයි ආනාපාන එක දිගට යනකොට පවතින සතියත් මේ වගේ කඩ කඩ වෙනකොට පවතින සතියත් අතර ඒ සතියේ වඩා සූරයි කාර්යක්ෂමයි කියලා හිතෙන්නේ මේ කඩ කඩ වෙන යන වෙලාවේදී නැත්නම් එක දිගට පවතින වෙලාවේදී කියලා කට මට දැනගන්න කැමතියි. ගරුතර ස්වාමින් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ ඇසු ප්‍රශ්න වලින් දෙවෙනි විදියට තමයි මට වඩාත්ම ගැළපෙන්නේ කැඩි කැඩි යන ස්වභාවය පේනකොට සිය හොඳට පවත්වන්න පුළුවන් වෙනවා. ආ ඒක එහෙමනම් අපිට කරන්න තියෙන්නේ ඒ වගේ ආනාපානෙම නෙවෙයි ආනාපානෙ කැඩි කැඩි යද්දිත් කොච්චර හුස්ම රාර ගානක් කොච්චර හුස්ම රැලි ගානක් කොච්චර විනාඩි ගානක් තප්පර ගානක් දිගට බලන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට මේ කඩ කඩ වෙන කෑලි වල ප්‍රමාණය එන්නේ පුංචි වෙනවද ලොකු වෙනවද කියලා. කැඩි කැඩි යන ප්‍රමාණය එන්නෙන්ද තව තවත් කැඩි කැඩි යනවද? එහෙම නැත්නම් ඒව තව තවත් රිති ගැහිලා, කැටිති ගැහිලා එකතු වෙනවද කියලා මේ කඩ වීමේ සහ කඩ වෙච්ච කෑලි වල විපරිණාමයක් දැක් ගන්න පුළුවන් දිගට බලනකොට. ඒකට ලෑස්තිලා ගියොත් කඩ වීම අපිට බාධාවක් නෙවෙයි ඔය කියන විදිහට යයි. බලන්න මේ එන්නේ එන්නේ මේ කෑලි එන්නේ සියුම් සියුම් වෙවි කුඩා අණු කුඩා අංශ වලට කැඩි කැඩි යනවාද? එහෙම නැත්නම් ඒවා කැදලි බැඳෙමි රොතු වෙනවද? කැදලි බැඳෙනවද කියලා මම මේ උපමානයක් විතරක් කියන්නේ. ආන්නෙම දක්නාසුලෝ වැඩි වේලාවක් මේකේ පවත්තන. ඒ වාගේම ওই කට උත්තරය සක්මන් කරනකොටත් මේ පියවර කියන එක වම කියන එක එක ක්‍රියාවක්ද නැත්නම් ක්‍රියාවලියක්. කැලි කැලි එකතු වෙලා හදපු ක්‍රියාවලියක් වශයෙන් දැක ගන්න තරම් සමීපව බලනවාද කියලා බලන්න. එතකොට Tamanට මේ පරියන්කේ අත්දැකීම සක්මන්ටත් ගන්න පුළුවන්. පරියන්කෙත් මේ ගැන යනකොට සාදර යන්න පුළුවන්. මේ කඩ කඩ වෙන දේවල් තව තවත් සියුම් කුඩා අණු කුඩා වලට පත් කරමින් බලන තරම් තමන්ගේ හිතේ ධෛර්යය උනන්දුව තියනවා කියලා. නෑ සම්මත. දැන් ඔහන්සේ නිරෝගී සුවය ලැබේවා. දෙවන ප්‍රශ්නය අතිපූජනීය වූ ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව ලෙස හුස්ම ඉහළ පහළ යාම නාසිකාග්‍රයේ දෙස බලා මෙනෙහි කෙලෙමි. ආශ්වාස සහ ප්‍රශ්වාසය අතර සුළු පරතරයක් ඇති බව දිටිමි. මෙසේ මෙනෙහි කරමින් සිටින විට කහ සහ කළු පැහැති ආලෝකයක් පෙනී නොපෙනී යාම වරින් වර සිදුවිය. මම ආශ්වාස ප්‍රශ්වාසය මෙනෙහි කළෙමි. වරක දන හිසක හිරිවැටීමක් වැනි ලොකු වේදනාවක්ද ඇතිවිය. එවිට එම වේදනාව ගැන මෙනෙහි කළෙමි. ටික වේලාවක් එම වේදනාව තුනී වී ගොස් භාවනාවේ යෙදීමට දැඩි කැමැත්තක් ඇතිවිය. එහෙත් පෙර පරිදි ආනාපාන සතිය හුස්ම ඉහළ පහළ යාම පිළිබඳ දැනීමක් ඇති නොවිය. භාවනාවේ යෙදී සිටින බව දැනගත්ෙමි. ආශ්වාස ප්‍රාශ්වාසයක් නොදැනිනි. එහෙත් මම නිදි නැති බව මට විශ්වාසය. මින්පසු මා කල යුත්තේ කුමක්දයි පැහැදිලි කරන මෙන් ඊටමත් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔව් මේකේ කාරණා දෙකකට අදහස් ඉදිරිපත් කරන්න මට හිතෙනවා පළවෙනි එක තමයි ඉස්සලා ලිපියේ තිබුණ එක හුස්මක් අතර වාරේ කඩ කඩ වෙන එක. මෙතන කියනවා ආස්වාසේ සහ ප්‍රස්වාසේ අතර කඩීමක්. ඉතින් මේ විදිහට අපි මේ බලන දේ ඒක යායට වගේ පෙන්වන්නට එතන තියෙන්නේ පූට්ටුවක්. එතන තියෙන්නේ සන්තතියක්. එතන තියෙන්නේ සමෝහයක්. කියන එක තේරීම එකක් දියක එකක් දියා බොහෝ වෙලා බල හැටියොත් තමයි පේන්නේ. අපි සාමාන්‍ය පිඟානක් බැලුවොත් ඕසිලෙන් පිඟානක් පිඟානකට පිඟානක් ඒක හුඟක් වෙලා බල හැටියොත් තමයි ඒකේ හුලං හිත දූලා තියෙනවා කියලා පේන්නේ. බැලු බැලමුට පිඟාන පේන්නේ හඳ වාගේ. බලාන හිටියොත් පේනවා මේකේ පුංචි පුංචි ඉරිතලලා තියෙනවා කියලා. මේ සිමෙන්ති දාප එකක් බලන්න මේක බලන්න අමාරුයි මේක ටිකක් කල් යනකොට මේකෙත් එනවා. සිමෙන්තිය දාප ආයෙට පෙනුනට හොඳට ළඟ වෙලා බලුවොත් හැම තැනම ඉරිතලලා තියෙනවා. එතකොට බලාන ඉන්නකොට පේනවා මේක කවදා හරි කැඩෙන්න දැම්ම ලෑස්තිලා පටන් අරන් තියෙන්නේ. මේ ඉරිතලලා තියෙන්නේ. අන්නේ ඉරිදලන ඉරිතලලා තියෙන දැකීමට අපි අකමැත්තක් තියෙනවා. අපිට තියෙන මේක නෑ යායට තියෙන සුමුදුවට තියෙන නිත්‍ය එකක් කියලා තමයි බලන්න හදන්නේ. ඒක අපි බලලා අහක බලන්නේ. බලලා බලාගෙනම හිටියොත් ওই ಜಾති දෙකක් තියෙනවා. ඉරි කඩයිම් පැලිරි එකක් තමයි ආස්වාසේ හමාරි ප්‍රස්වාසේ පටන් ගන්න ඉස්සල පැලේ පැලිරක් තියෙනවා හිතන. ආස්වාසයත් කැඩි කැඩි කැඩි කැඩි යන. ඒ අතර මැදක් තියෙනවා. ඉතින් කොයි එක හරි දැක්කයි කියලා කියන්නේ දැන් මේ අවධානය යොමු වෙලා. එහෙම නැත්නම් අරමුණට මොනට මොන දාලා. ඒක පළවෙනි පැහැදිලි කිරීම දෙක වාක්‍යයක් මේකේ ලියවිලා තියෙනවා අවසාන කිට්ටු කරලා මම භාවනාවේ ඉන්න බව මම දන්නවයි කිය. ඒක හරි සෙල්ලක්කාර වාක්‍යයක්. මම ආසයි දරගන්න එලියොපික්ක නාගේ මොකින්ද මේක තහවුරු කරලා අපිට කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරලා කියන්නේ උරගාල කියන්නේ මොකෙන්ද දැනගත්තේ මම භාවනා ඉන්නවයි කිය. ඒකත් හොඳ මේ සබාවට පූර්වාදර්ශයක් වෙයි. මේ ලියුපෙකනා මේකට උත්තරයට සපේලා උත්තරක් දෙන්න උත්සාහ වෙනවා. කවුද ලියපු එකන අත උස්සනවා නම් ලේසි හොඳයි. ගරු ස්වාමීන් වහන්ස මම භාවනාවේ යෙදලා ඉන්නකොට දැන් ඒ මට දැනෙනවා මම ආස්වාද ප්‍රසආසයට උත්සාහ කරනවා දකින්න ඒක දැනෙන්නේ නැහැ. මං ඒත් භාවනා නිදි නැහැ ඉන්නවා. නිකන් ඉන්නවා. හරියන්නේ. ඒක ඒක කොහොමද වෙන කෙනෙකුට තහවුරු කරන්නේ මම ආනාපානේ බැලුවට පේන්නේ නැහැ කියලා දන්නේ කොහොමද? මම ආනාපානේ බලනවා ආනාපානේ නැහැ කියලා මම කොහොමද වෙන කෙනෙකුට සාක්ෂි ඔප්පු කරන්නේ? අනිත් එක මම දැන් හිත අතීත අනාගතේ නෙවි වශයෙන් හෝ මේ භාවනා ඉන්න බව දන්නේ කොහොමද? ඒක හොඳ වාක්‍යයක්. මම මේ වාක්‍යයට අභියෝග කරනවා නෙවෙයි. මම කියන්නේ ඒකට අපිට කට උත්තරේ දෙන්න, අද්දුතු ප්‍රත්‍යක්ෂය දෙන්න. ඒකට කියන්නේ චර්යාවෙන් සපෙලා උත්තරයක් දෙන්නයි කියලා. මට දැනෙන ස්වාමීන් වහන්සේ මම උත්සාහ කරනවා ආනාපාන සතිය මේ හුස්ම ඉහළ පහළ යවීම හොයන්න. එහෙම දෙයක් මට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති බව දන්නේ කොහොමද? එච්චර ප්‍රශ්න. දැන් මට මේ වෙලාවේ දැනෙන්නේ නැති බව කොහොමද දන්නේ? කොහොමද ළඟ ඉන්න කෙනාට සාතික් කරලා කියන්නේ? Tamanට සාතික නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. තව කෙනෙකුට මේ සාක්‍ය පුසාවියක දෙනකොට අද්දුට ප්‍රතිශත මම ඒ වෙලාවේ මම භාවනා ඉන්නවා කියලා මට දැනෙනවා. මට ආනපන දැනෙන්නේ නැහැ කියලා දන්නවා. මොකෙන්ද මොන නිමිත්තෙන්ද මොන කාරණාවෙන්ද ඒකට අපි කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරනවා කියලා උරගා බලනවා කියලා. අන්න ඒක පිළිබඳ කට උත්තරයක් මම අහන්නේ. ඒක තේරෙන්නේ නැහැ. සන්නස් මට ඒක පැහැදිලි නෑ කියන්නේ. ඔය ඒක නිසා අනිත් දවසේ ඒ ප්‍රකාශය හොඳයි. ඒ ප්‍රකාශයට සාක්ෂිත් අරගෙන ඉන්න උණු උසාවියට. අනිත් දවසේ නෝන මේකට සාක්ෂි ගන්න නිසා අනිත් දවසේ භාවනා කරන්න බලන්න මට ආනපනෙ දැනෙන්නේ නැහැ. හරි. දැන් කොහොමද දන්නේ? ඉව නැත්තම් මට දැන් මම භාවනා පිට කියලා නැහැ. කොහොමද දන්නේ? මේක ගොළු වෙන තැනක්. සත්‍යයට අපි ඒ තරම බයයි. මේක ප්‍රකාශ කරන්න අපිට වචන නැහැ ලෝකේ. දැන් මම මෙතන ඉන්නවා කියලා කොහොමද දන්නේ? මං ඉන්න බව දැනෙනවා මට. හරි දැනෙනවා කිව්වට වැඩක් නැහැ. අපිට ඕනේ ඒකට විශේෂණ පදයක්. තේරුම් ගන්න බැරුව යනවා. ඈ? හුස්ම ඉහළ පහළ යනවා තේරෙන්නේ. ඒක ඒකේ තවත් අංශයක්. නමුත් මම මෙතන දැන් ඉන්නවා. මට දැන් මේ සතියේ ඉන්නේ මම භාවනා ඉන්නවා. ඒක දන්නවා. මම ඒකට අභියෝග කරන්නේ ඒක වෙන්න පුළුවන්. මම කියනවා මේ සබාවට හේතු ගන්නන්න මේ ඉන්න බව භාවනා කරන බව දන්නේ මොකෙන්ද කියලා එතකොට තමයි අපි ඒ සාක්කිය අනුව තමයි උසාවියේ මේක බාර ගන්න. මම උදාහරණයක් වශයෙන් කියනවා නම් මගේ හිත අතීතයේ වෙන බව දන්න. අනාගතයේ වෙන බව දන්නවා අන්න මෙතන මම ඉන්නවා කියලා දන්න. නැත්නම් මගේ හිත වෙන කෙනෙක් හිත හිතනවා නෙවෙයි වෙන තැනක් ගැන හිතනවා නෙවෙයි කියලා දන්නවනම් අන්නේ පිට යන එකට සාපේක්ෂව කියන්න පුළුවන් පිට නොයන නිසා වර්තමානයේ ඉන්නවයි කියලා. ඒක කියන්නේ මම වාඩි වෙලා ඉන්න බව දන්නවා. මොකෙන්ද දන්නේ? හැප්පෙන තැනින් දන්නවනම් ගිය මම පිළිගන්නවා. මේ දන්නේ මම මේ කකුල යට වැදිලා තියෙනවා දන්නවා කියන එක තරමට අපේ සාකච්ඡාව යොමු යොමුක් ඔය හිතට යනවනම් මම දිනු. දන්නවා කිව්වට වැඩක් නැහැ. ඒක මේ මේ මේ මේ මොකද්ද මේ කියනවා? අපිට භූගෝලීය ගණන සර් කිව්වා. කන්ද කියන්නේ මොකද්ද කියලා අහපුවා. කන්ද දන්නේ නැද්ද මේ කන්ද? කන්ද කියනවලු. කන්ද නෙවෙයි කන්ද කියන ගමන් පස් ගොඩක් කියලා කියපන් ඒකයි අර්ථය. මේ කන්ද දන්නේ නැද්ද? ඕක මට කියන්න ඔය කන්ද මේ කන්ද කියනවලු. කන්ද කියන්නේ මොකද්ද කියලා අහපම ඒකට අපි වෙනත් පැත්තකින් උත්තරයක් දෙනවා. කන්දක් කියලා කියන්නේ ගල්පත් සහිත ගොඩැල්ලක්. කන්දක් කියන්නේ ඉස්මතු වීමක්. ඒ වගේ මම ඉඳගෙන ඉන්නවා. හිටගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? නිදාගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? නැත්නම් භාවනාවේ ඉන්නවා. භාවනාව පිට කියලා නැතුව දන්නේ කොහොමද? ඔන්න ඕක නැති නිසා තමයි සංසාරේ අපි මේ නන්නත්තර වෙලා තියෙනවා. ඒක ඒක කියාගන්න අපි උත්සාහ කරලා නැහැ. අපි මෙතනදී උත්සාහ ගන්නවා යමක් කියනවා ඒකට සාක්ෂි දෙන්න. ඒක තමයි ප්‍රත්‍යක්ෂය කියලා. ඒ තමයි අද්දුටුව කියන්නේ. උච්චර විතරයි බුදුහාමර අපට අනික් සාස්ත්‍රවරුන්ට නැති දෙයක් උගන්වනවා. අනික් සාස්ත්‍රක දෙයන දින්නවා කියලා කෝ ප්‍රත්‍යක්ෂය. අනික් සාස්ත්‍රක මට උඹලා සෝ කොට දාන්න පුළුවන් කියලා කෝ ප්‍රත්‍යක්ෂය. අද හිල්ලකට මේක බුදු දානස කියනවා ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. මම හුස්ම ගන්නවනේ මෙතන වදිනවා මේ උණුසුම සීස හුස්ම ගන්න නැත්නම් කියන වදින්නේ ඒ උණුසුම සීස දැනෙන්නේ නැති නිසා හුස්ම නැති බව දන්න. මම ආනපාන ඉන්න බව නැත්නම් වර්තමාන ඉන්න බව නැත්නම් සතිය ඉන්න බව දන්නේ මගේ හිත අතීතේ නෙවෙයි. අනාගතේ නෙවෙයි. වෙන කෙනෙක් ගැන නෙවෙයි. වෙන තැනක් ගැන නෙවෙයි. ඊට වෙන දෙයකට සාපේක්ෂව තමයි අපිට මේක ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒක පුරුදු වුණොත් භාවනා 150ක වැඩේ කරයි. Taman කියන දෙයට සාකි අද්දුරු දේ. ඒකට පච්චක්ක කියලා කියන්නේ අස්පනා පිට කියන වචනේ. අස්පනා පිට ඊමණස කියනකොටම තේරෙනවා. හරියට. මෙයා කතා කරන්නේ අත ගාලා. මෙයා කතා කරන්නේ හිතල මතල නෙවෙයි පොතේ දැනුමක නෙවෙයි කියලා දැනගන්න හැම වෙලාවෙම කියන ලියන හැම වාක්‍යයකම කමටහන් සුද්ධ කරනකොට ඒකට සාක්ෂි ඉදිරිපත් කරන්න. මට ආස්වාසේ දැනන කොහොමද දැන පිටිමැදීමක් දැනන උණුසුමක් දැනන සිසිලසක්. මට ප්‍රස්වාසයේ දැනන. ඒ කොහොමද දැනන්නේ? ඒ දන්න දේ කියන්නේ නැතුව දෙන එක අපි කියන්නේ නිකන් මල්ලෙන් ගැහිල්ලක් විතරයි. ඒසයි වාක්‍ය රචනයට අතුල් කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. නමුත් සපෙල උත්තර දෙන්න බැරි වීම කමටහනක් විදිහට මම දෙනවා. අනිත් දවසේ වෙනි වාක්‍ය ලියනකොට ඒ වාක්‍ය ලියන්න හේතු වෙච්ච අත්විඳීම, අත්දැකීම, ප්‍රත්‍යක්ෂය එක්ක දාලම ලියන්න රචනෙට නැත්නම් මේ වගේ අහන වෙලාවට සපෙල කියන්න පුළුවන් වෙන්න ඕන. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්න. හරි සර්. ගරුතර ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාව විනාඩි 20ක් පමණ කර ඊළඟට පාරයන්කේ සිට ආනාපානය කිරීමට පටන් ගතිමි. එනම් හුස්ම රැල්ල දෙස සතියෙන් බලා සිට එය උඩුතොලේ ගැටෙන ස්ථානය දෙස අවධානය යොමු කර සිටියෙමි. විනාඩි 3-4ක් යන විට හුස්ම සංසිඳී නොදැනෙන තත්වයටපත් වී ඒ ෂණයෙන් සිත බාහිර අරමුණු වලට ඇදී යාම සිදුවේ. කොතරම් උනන්දුවෙන් පටන් ගත්තද මෙය සිදුවේ. සිත කනස්සල්ලටපත් වේ. මේ සඳහා මා කළ යුත්තේ කුමක්ද? ඔබ වහන්සේගෙන් උපදෙස් පතිමි. තවද සක්මනේදී සිත ඉක්මනින් සමාධිමත් වේ. ඔමගේ පරියන්කේට අවධානය යොමු කරොත් ඒ විදිහට තමයි බලහනට ආරමුණ දීන භාවයටපත් වෙලා නොපෙනී ගියාට පස්සේ බාහිර අරමුණ එනවනේ. ඔය දෙතෙන් තමයි නැගිටින්නේ නැත්තම් ඊ ගාවට ඒ බාහිර අරමුණුත් එක මොකද්ද කළේ ඊට පස්සේ නැවතත් Tamanට ආනපානෙ ඉක්මතු වෙලා පේන්න පටන් ගත්තද නැද්ද කියන එක මම දන්නවා අනිවාර්යයෙන්ම මේක ලියවිලා නැති උනට අත්දකලා තියෙනවා වෙන්න පුළුවන් ඒ නිසා එයාටත් කතා කරන්න වෙනවා උසාවි කූඩුවට කැමැතිද දන්නේ නැහැ උත්තර දෙන්න. එහෙම පිට ගියාට පස්සේ ඒ පිට ගිය එක පිළිවන් තමන් කොහොමද ක්‍රියා කළේ? ස්වාමින් වහන්සේ එහෙම මේ සිත වෙන අරමුණකට හිත ගියාට පස්සේ මේ ආයේ ආයාසයෙන් වගේ ආනාපාන සතියට එනවා ඒක වරින් වර එහෙම වෙනවා ස්වාමින් වහන්සේ ආයාසයෙන් වගේ ආනාපානට එනවයි කියන වාක්‍ය උදුවට කියන්න ආයාසයෙන් නම් කරන දෙයක් එනවා කියන්නේ නොක කෙරෙන දෙයක් මම අහන්න ලැමති හොඳයි මම අහපු උත්තරේ ලැබුණා මට ඔය කියන වාක්‍ය සුද්ධ කළා මට කියන්න පිට ගිය හිත ආනපනිනකොට පිට යන්නේක අපි කැමති නෑනේ. එයා නන්නතර වෙනවා කමන්නේ. දැන් පිට ගියේ එක ආපහු ගන්නවද Taman ආයාසයෙන්? එහෙම නැත්නම් ඉබේ එනවද? ඒ දෙකෙන් ආයාසයෙන් එනවා කියන එක වෙන් කරලා කියන්න පුළුවන්ද සපේලා? ස්වාමින් වහන්සේ ආයාසයෙන් ගන්නවා. හරි. ආයාසයෙන් ගන්න නම් පිටිකී බව දැනගන්න එපායි. එහෙමයි. ඒසට හිත පිට ගියාම හිත පිට ගිය බව දන්න එක සතියද අසතියද? සතිය. ඒ සතියද හොඳ නැත්නම් අරමුණේ ඉන්න සතියද හොඳ පිට ගියා කියලා දැනගන්න සතියද හොඳ? හිත ගියා කියලා දැනගන්න සතිය. ඉතින් ඒ හොඳයි. ඉතින් හිත විලිනේක හොඳයි. මොකද ඒක අපිට දැනගත හැකි අරමුණේ ඉන්නකොට තියෙන සතියයි. ඉතින් බොහෝම කාර්යක්ෂම සතියක් තමයි අරමුණේ නැතිකොට තියෙන සතිය. ඉතින් අරමුණේ සතිය නැති වෙනකොට මම දෙන්නම් පොඩි ඉඟියක් අරමුණේ නැහැ සතිය තියෙනවා නම් ගණ්ඩ ඉස්තරලා එයා ආපහු එනවා අරගෙන. ගණ්ඩ ඕනේ නැහැ. ඒක චිත්ත නියාමයක්. එහෙම. වාහනේ දැන් පිටපොට යන්න හදනේ පාරේ පෙරලෙන්න යන්න හතර දැනගත්ත ගමන් ආයේ ඩ්‍රයිවර්ට කියලා දෙන්න ඕනේ නැහැ පාරට ගනින් කියලා. එයා පුළුවන් තරම් බලනවා පෙරළුනොත් තමයි. ඒ නිසා ආපහු පාට ගණ්ඩ එන එක චිත්ත නියාමයක්. ඒ නිසා අනිත් දවසේ සලකා බලන්න. බාහිර අරමුණු ඇවිල්ලා බාහිර අරමුණු ඉන්නවා කියලා දැනගත්තට පස්සේ තමන් ගන්නවද නැත්නම් ඒ අරමුණට ඉබේ හිත එනවද කියන එක. මෙන්න මේක ඉතාමත් වැදගත් දෙයක් අපේ ජීවිතේ අපි හුඟක් දේවල් කරනවා කිව්වට ඒව කරන දේවල් නෙවෙයි කෙරෙන දේවල්. කරනවද කෙරෙනවද කියලා බලන්න තරම් හිත තක්කු මුක්කු නැති තත්යක් නැති නිසා කෙරෙන දේ වලට කරන දේ කියනවා අපි. සමහරට කරන දේ කෙරෙන දේ කියනවා. එතකොට අපිට පේනවා මේ සංස්කාර වැඩ කරන තාක්කල් අපිට සදාචාරය පවත්වන්න බෑ. අපිට ඕන දේ නෙවෙයි සිද්ධ වෙන්නේ. ඊට වෙදි කරපු දේ උණයි කියලා අපි කියනවා. වෙච්ච දේ කෙරුවයි කියලා කියනවා. මේ නිසා මේක පිළිබඳව අවධානයක් සාමාන්‍ය ජීවිතේ භෞතික විද්‍යා රසායන විද්‍යා ඉතිහාස භූගෝලේ කවදාවත් අපි කරන්නේ භාවනාදී විතර කර්මණක තියලා කියන ඔය පාරදී ගියම් ඵලයක්. ඒතුට එයා නන්නත්තර වැඩ කරනවා. පිටපයින්. අපිට පෙන්නට පස්සේ බලනවා පිට ගියාට පස්සේ දන්නවනම් පිච්ච වැරදුනම හරි. දැන් එතකොට ආපහු එන එක කරන දෙයක්ද ඉබේ වෙන එකක්ද කියලා බැලුවොත් අපි මෙතෙක් කල ජීවිතේ කාපට් එකේ උස්සලා යට තියෙන කුණු බැලුවේ නෑ වාගේ බලපු නැති පැත්තක් අහුවෙනවා. හැබැයි මේ සතිය පිටන වැඩක් නෙවෙයි ඊටදී බොහොම සූක්ෂම වැඩක් මම මේ කියන්නේ. ඊට පස්සේ අපි කියමු මේ මම මේ දේ කියන දේ තේරුම් ගත්තේ කියලා හිතමු. ආවා හෝ ගෙනත් තිබ්බා හෝ දැනගෙන නැවත ආනාපානට අපි හිත ගියයි කියලා හිතන්න. ගියාට පස්සේ ඒ ආනාපානිය දිහා දැන් මේ භාවනා පටන් ගත්ත කෙනෙක් දැන් ඉපදිච්ච භවයේ හුස්ම ගන්නවා අලුත්ම භවයේ හුස්ම ගන්න අලුත්ම ආධිකම්මිකේ හුස්ම ගන්නවා වගේ බලාන හිටියොත් නැවතත් ඒ මතුවෙච්ච ආනාපානිය ගෙවෙනකන් භාවනා කරලා අත්දැකීමක් තියෙනවද නැත්නම් අතහැරලා දාලා නැගිටලා යනවා අතහැරලා දාන්නේ නැහැ ස්වාමින් වහන්සේ කොහොම හරි ඒක කරන්න තමයි ඌමනාව තියෙන්නේ. කරනකොට අත්දකලා තියෙනවද නැවත සැරයක් ආනපනේ අර වගේම ඉස්සල වතාව වගේම බලන්නකොට ඉන්නකොට ගෙවෙන අවස්ථාව දෙවෙනි සැරේටත් ගෙවෙනව අත්දකලා තියෙනවද? එහෙමයි ස්වාමින් වහන්සේ. ඒ වගේ එක පර්යංකයකම චක්‍ර කීයක් අත්දකලා තියෙනවද? කොහොමද 10 වතාවක් විතර වගේ ඒ නයිද බොහොම දක්ෂයි. හිත පිටියන එක නෙමෙයි ප්‍රශ්නේ. ආපහු ගත්ත ගමන් කලියුත් දානවා. ආන දාහන පාන ධර්මවල ආයෙත් තැම්පත් වෙනවා. ඒ නිසා සමීකරණයක් හදාගන්න හිත තැම්පත් වුණොත් පිට යනවා පිට ගියොත් තැම්පත් වෙනවා. තැම්පත් වුණොත් පිට යනවා පිට ගියොත් තැම්පත් වෙනවා. ඒක චිත්ත නියාමයක්. මට තියෙන ඕක ප්‍රශ්නයක් කරගන්නවත් පශ්චාත්තාවපයක් කරගන්න නැතුව ඒ දෙන්නට වෙන්න ඇරලා ඒක. පිට යන එක තමයි ඉබේ ඇවිල්ලා ආපහු පටන් ගන්නවා. ආයෙ භාවනා කරට නැති වෙනවා. පිට අරමුණු වෙනවා පිට යනවා ආපහු වෙනවා. මේ ඉන්න මේ කටයුත්ත 20 30 40 වතාවක් එක පරියන්කයක සිද්ධ වුණා නම් ඒ යෝගාවචරය මේ සංසිද්ධියට තැවෙන ගතිය, පශ්චාත්තාප වෙන ගතිය සහ සැක කරන ගතිය නැති වෙන පටන් ගන්නවා. මොකද මේ මේක චිත්ත නියමයක් වැඩ කරන්නේ. මේක මගේ දෝෂයක්වත් මට කරදර කරන්න එන එකක්වත් නෙවෙයි. බලන්න හිටියොත් පිට යන එකත් ස්වභාවයෙන් වෙන එකක්. පිට ගියට පස්සේ ආපහු එන එකත් ස්වභාවයෙන් එනවා. ආවට පස්සේ අරමුණ මෙනෙහි කරන එකත් ස්වභාවයෙන් එනවා. ඊට පස්සේ ආයෙක නැති වෙනවා. ආයෙ පිට යනවා. මේක දිහා බලන්න හිටියොත් පේන්න පටන් ගන්නවා. අනුන්ගේ භාවනාව දිහා බලා ඉන්නා වගේ එnde එnde එnde එnde Taman ගැර දෙන සැක නැතුව හිතා ගන්නවා. අරමුණ මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ. පශ්චාත්තාව වෙන්නේ නැතුව බලාන ඉන්න පුළුවන් නම් අරමුණු මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ. අරමුණෙන් පිටපවතින සතිය අරමුණේ පවතින සතියට වැඩිය කාර්යශූරයි, සෙල්ලක්කාරයි, හුරුබූටි, දක්ෂයි. මේ දෙන්නට මාරු වෙන්නලා බලන්නේ එකයි තියෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ මට තවත් ඊට ඉස්සරහට තව මොනවාද කරන්න කියන එකත් ඒ අතරෙම ඊට ඉස්සර කියන්නේ ඒ කියන්නේ දැන් අපි ඒ සතියෙන් ඉන්නකොට තවත් ගැඹුරට ආනාපාන සතිය කරන්නේ කොහොමද කියන එක. ඒක කරුවට පස්සේ තමයි ඊගා මාට පාඩම හම්බෙන්නේ. එහෙමයි. ඒ බබා හම්බුනාට පස්සේ කේන්දරය හදමු. දැන් බා හම්බෙලා ඉන්න බබාට කේන්දරය ලීලා ඉස්සරහට ඉන්න බබාලා හම්බුනොත් බලමු. හතරවෙනි ප්‍රශ්නය අවසර ස්වාමීනි ටික කාලයක සිට සිත නාසිකාග්‍රයේ යොදවා ආනාපාන සති භාවනාවේ යෙදෙන්නෙමි. භාවනා කරගෙන යාමේදී හුස්ම රැල්ල දැනීම ආශ්වාස ප්‍රශ්වාස වෙන්කොට හඳුනා ගැනීම අද්දුටු වෙමි. හුස්ම රැල්ල තුනිවි යන ආකාරයද දැනී තිබේ. හිස තදවීම, ඇඟහිරි වැටීම, ඉඳුකටු වලින් අනින්නා වාගේ ශබ්ද ඇත්වීම, ශරීරයේ තුනී පිහිපාරවල් දැනීම, ඇඟ කම්පණය වීම, ඇඟ ඊතා අධික ලෙස රත් යන අත්දැකීම් වලට වරින් වර මුහුණ දී ඇත්تمي. ළඟකදී මුවේහි දකුණු පසින් කෙළ බිඳුවක් වැගිරීම, කෙළ පිරි තිබීම වැනි අත්දැකීම් වලට මුහුණ දුන්නෙමි. ඉදිරි භාවනා කටයුතු කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ ඔක්කොගේම ප්‍රශ්න අහන්න වෙලා දෙනවා. මෙයාගේම ප්‍රශ්න අහන්න තියෙනවා. උත්තරට බෙන්න ඉදිරිපත් වෙච්ච එකට ස්තුතිවන්ත වෙනවා. මේ කෙනා කිව්වොත් මම අහනවා ප්‍රශ්නයක්. මේ භාවනා කරනකොට මේ ඉදිකට වෙනවා, දාඩිය වැක් කරනවා, කියලා පිරෙනවා වගේ දේවල් භාවනාවට ගිය නිසා සතිය හොඳට තියෙන නිසා දැනිච්ච අතවාසියක්ද නැත්නම් භාවනට අරියාදුවක් කරදරයක් හිරිහැරයක්ද කියලා මම දැනගන්න කැමතියි. අවසරයි ස්වාමීන් වහන්සේ ඒක වාසියක් කියලා මම සලකනවා. ඔව් නෑ. ඒක මට හොඳක් කියලා වාසියක් කියලා තමයි මම හිතන්නේ. ඒ කියන්නේ සතිය තියෙන නිසා දැනෙච්ච දෙයක්. ඔව්. ඒක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ. ඉස්සරහට ඔయిత වැඩි දුක්ඛ දේවල් දැනේ. අපි මේ හොඳට භාවනා කරගෙන ඉනකොට මధుරෝ කන්නවා, ඇඟේ තරපය දුවනවා, කූඩල් නගිනවා, වහිනවා, කැරකෙනවා, ඇඹරෙනවා දැනෙනකොට ඔය පුංචි පුංචි ඉදිකටුවා ඉන්න වගේ දේවල් තමයි ආරම්භක තේසේ ඉස්සරහට යනකොට ඊට වැඩි ලොකු ලොකු දේවල් දැනෙනවා. දැනෙද්දි මේක භාවනායේ දියුණුවක් මේක භාවනායේ සතියේ තියෙන බවට ලකුණක් කියලා අල්ලපු එක නා දවසින් දවස දුක්ඛ සත්‍ය තේරුම් ගන්න. මේක භාවනාවේ වැරද්දක් මේක අරියාදුවක් කියලා කහන්න පටන් අරගත්තොත් චෝදනා කරන්න පටන් අරගත්තොත් මේ මිනිසයා බුද්ධ ආගමේ මිනිසෙක් නෙවෙයි. එයා මේ භාවනාව කරන දුක්ඛ සත්‍ය තේරුම් ගන්න නෙවෙයි. ඒ නිසා ඒක ඔය කියන කතාව හොඳයි. මම කියන්නේ මමත් පිළිගන්නවා කියන එකයි මම මේ කියන්නේ. මේ භාවනා කෙරුවොත් විතරයි මේ ශරීරයේ කෝලන්තික අපි දනින්නේ. භාවනා කරන තු අපි බීලා හිටියොත් අරක්කු බීලා හරි දැන් වෙන දෙයකට හරි මත් වෙලා බුදුහාම කියන මදේට පමාදේට මත් වෙලා හිටියොත් මේ මොනවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන්න ගියොත් තේරෙන දේ හොඳකුත් නෙවෙයි. හොඳ දේවල් ටිකක් තියෙනවා පණ නැත්තේ නෑ. ඔය ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා જાතියක් තියෙනවා. මේ දැනෙන්නේ ගොඩක් වෙලාට තිමි කොටක් ඇඟට කඩලා දැම්මා. මේ ඉඳපු ගමන් ඉතුරු කොටක නටපු මිනිස්සෙක් වතුරට දැම්මා වගේ කුපුරු ගන්නවා. එහෙම නැත්නම් අර පැත්ත රත් වෙනවා මේ පැත්ත දීතනවා. එහෙම නැත්නම් වැඩ වෙනවා නාලියනවා. මේ ඔක්කොම දකිනකොට ආ මේ මේ ශරීරයට කයට හිත ගියාට පස්සේ හිත යෑම නිසා වෙන දෙයක් කියලා තේරුම් ගත්තා නම් එයා තේරුම් ගන්නවා අද මට යම් පමණකට දුක තේරෙනවා. මේ ශරීරයේ එකම චිත්තක්ෂණයක්වත් ඉසුඹලන්නවක්වත් විවේක වෙන්නේ නැහැ. නිින්දෙදිවත් නැහැ. කොයි වෙලාවෙත් නලියනවා. කඩිගාය. මේක තමයි දුක කියන්නේ. බුදුන් කියන්නේ මේකට අනිත්‍ය කියලා. නිත්‍ය භාවයක් නැහැ. ඉතින් මේව අනිත්‍ය දෙයක සැපක් නැහෙනේ. ඒක භාවනා ජීවුණක් කියලා අල්ලපේ කරන දුක්ඛ සත්‍ය අවබෝධ කරන එක දවස් 7ෙන් කරතයි. අතකොත් ඕනේ නැහැ. මේ ශරීරය තියා බලන්න හිටියොත් නලියන්නේ නැතුව, එල්ලෙන්නේ නැතුව මේක කිසිම දවසක එක චිත්තක්ෂණයක් ඉසුබු ලණ්ඩවක්වත් විවේකයක් දෙන්නේ නැහැ. කුල්ලක දාලා පොළනවා. එහෙම නැත්නම් ගින්නක දාලා පලහනවා. සාරිපුත්‍ර සාංශේ සඳහන් කරනවා පීල නට්ටෝ සන්තාපනට්ටෝ පෙළන ගතිය සහ තවන ගතිය තියෙනවා. ඒව තමයි ඔය පුංචි පුංචි පුංචි වනලියන්නේ. ඉතින් මහසි සාරිපුත්‍ර සාංශේ පොත ලියනකොට ලියනවා ඉස්ලාම් පටන් ගන්න මේක පිස්චර්මෙන් කිය. හැමේ පිටම ලෙල්ලේ ඡර්මේ පටන් අර ගන්නවා කහන ගති, නලියන ගති, සත්තු දුවන ගති, කුඩල්ලු ගන්නවා වගේ, පිහින් අනිනවා වගේ, සීත බුබුලු, උණුසුම් බුබුලු පටන් ගන්නවා. හොඳට මේක දිහා බලන හිටියොත් අන්තිමේ මේ සියලුම සංවේදනා මධ්‍යම සුසුම්නාවට අඩු වෙනවා. අමේතිවිල මධ්‍යම සුසුම්නාව දක්වා අඩු වෙනවා. අඩු වෙනකොට අඩු වෙනකොට මේවල් නොදැනී යන පටන් ගන්නවා. හැබැයි මධ්‍යම සුසුම්නාවේ ආයුෂ්මී තියෙන බව තේරෙනවා. මැරිලා නැහැ. අර මේ තිබුණ එකේ මීට මීට මීට මීට මධ්‍යලගත වෙනවා. එතකන් මේක භාවනා කිරීම කියන්නේ ශරීරේ දන් දෙනවා කියන එකයි. ශරීර ආසාව අතහැරලා කරන්න ඔය පල්ලෙවෙන්නිම පිම්ම පණින්න ඕන. මේක භාවනා ජීවුණක් නිසා අපේ එකක්. අරියාදුවක් නෙවෙයි කියලා මම දැකලා තියෙන හරිම අමාරුයි ඒක කියලා දෙන්න. කොච්චර කමටහන් සුද්ධ කරත් මේ භාවනා කරනකොට අර කාව මේ කාව කියලා ඒක අරියාදුවට ගන්න. ඒක වැරද්දක් කියලා හිතනවා. ඉතින් ඒක නා කවදාකවත් මේ භාවනා කරාට පළවෙනි ආර්ය සත්‍යවත් තේරුම් ගන්න හිත හදාගන්න නැහැ. හිත හදාගත්තා නම් හදා ගන්න නම් මේක මේ භාවනාවේ ප්‍රතිඵලයක්. මම මේකට ලෑස්තිලා යන්න ඕනේ. මම එකලස් වේගන එනකොටම තේරෙයි අතනින් මෙතනින් නලියන්ට කම්පණ වෙන්න පටන් ගන්නවා. ඒක අටුවාචාර්යින් වහන්සේලා සඳහන් කළ තියෙනවා කොච්චර නලියවත් මේ කම්පණ චංචල දුන්නත් දරා ගන්න බැරි මට්ටම නැති බරා ගන්න බැරි මට්ටමට යන්නේ නැහැ. හැබැයි හිතා ගන්න බැරි කෝලන්තගයක් නම් වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතනම තමයි තියෙන්නේ ඔක්කොම සලා ගන්න නැතුව අරමුණේම තියාගෙන. ඒකට යන්න පුළුවන් නම් ඒ නිසා ওই ආදර්ශය හරි ඒ නිසා අනිත් දවසේ ඔය තවදුරටත් වැඩි වෙයි. ඒ වැඩි වුණත් පාවා දෙන්න පස්සටන ටික ටික ටික ටික ගියාම අන්තිමට පර්යංකේදී මරණ අත්දැකීම ලැබුවාතර පහුවෙන්ද කිනෝසෝවන්නේ. මරණය සම්පූර්ණ අත්දකින්න වෙනවා ටික ටික ටික ටික. අත්දැකට පස්සේ දවසේ තමයි මාර්ග ඥානයකට ආර්ය ඥානයකට අපි සුසුකම් ලබන නිසා ওই ටික ටික ටික ටික පුරුදු කිරීම තපස කියලා කියනවා. ඒ පුරුදු කිරීම Brahmacharya කියලා කියනවා. ඒ පුරුදු කිරීම මේ භාවනා ප්‍රයත්නයක් කියලා කියනවා. ඒ නිසා තව ටිකක් වැඩිපුර තව ටිකක් ගැඹුරට යනකම් මේවා ආවත් පාව නොදී දිගට කරගෙන යන්න අදිෂ්ඨාන ගණ්ඩායි මම මේ කතා කරන්නේ. තේරුණාද? ඒ සම්විලාසේ තව ප්‍රශ්නයක් අහන්නම් ගොඩක් වෙලාට පරයන්ක ඉඳලා ඊට පස්සේ නින්දට ඇඳට ගියාම තමයි හුඟක් දේවල් මට ආනාපාන සතිය මම ඉන්නවා එතකොට තමයි අර ගොඩක් ලක්ෂණ මතුවෙන්නේ ඇඳේදී විදාගන්න. ඒත් ඔය කුණු පංචස්කන්ධෙම ඉඳගෙන හිටියත් ඒ පංචස්කන්ධෙමයි ඇවිද්දත් ඔය පංචස්කන්ධෙමයි ඇඳත් ඔච්චරයි. ඉතින් කොහේ අපි මෙහිදී ඔය ඉඳවලා කරන්නේ මේ පටන් අරගෙන දෙන්නයි. පටන් අරගෙන දුන්නට පස්සේ මේ කය කොතනද යන්නේ යන හැම තැනම නිවන යනවා. හැබැයි බලන මිනිහට විතරයි පේන්නේ. අනුන්ගේ අඟවල් දිහා බලන මිනිහට අතීතය ගැන හිතේ හිතන මිනිහට අනාගතය ගැන හිතේ හිතන කෙනාට මේවා අපේ ඉන්නේ. ඒසැ බැලුවොත් මේක අඳුනගත්තොත් මේ ශරීරේ ඒක තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨිය බ්‍රහ්මමේතං විහාරං ඉදමා. තිත්තං ඉඳගෙන ඉන්නවා චරං ඇවිදිනවා නිසින්නෝ තිත්තං ගැන හිතගෙන ඉන්නවා චරං කියන ඇවිදිනවා නිසින්නෝ යාවතස්ස විගත මිත්‍රෝ නිදර ගිහිල්ලා අම්තා ගැඹුරු නිද නැත ඒතං සතින් අදිට ඒතාක් සති අදිෂ්ඨාන කරනවා නම් බ්‍රහ්මමේතං විහාරං ඊටමව තමන් බ්‍රහ්මික් වගේ තමයි ජීවත් වෙන්නේ. කිසි කෙනෙක් කවුරු කොහෙ නැටුවත් තමන් ශරීරයත් එක්ක ජීවත් ඒකට තමයි පින් කරලා මනුස්සාත්මයක් අපි ලබලා තියෙන්නේ. අනුන් ගැන හෝ බාහිර වස්තු ගැන සැප හොයන අමනියෝ නැත්නම් ඒව ඉගෙන ගන්න මෝඩ තකතිරෝ කවදාව ශරීරයට ප්‍රේම කරන්නේ නැහැ. ශරීරේ නිවනක් තියෙන කියලා දන්නේ නැහැ. ශරීරේ තියෙන බව දැනගත්තට පස්සේ මේකට මේක බුදුන් වාගේ රහතන් වහන්සේ නමක් වාගේ මේක ධාතු කරඬුවක් වාගේ මේක චේත්‍යයක් වාගේ මේක සියල්ලෙන් ආඩ්‍ය සම්පූර්ණ දෙයක් කියලා මේකට සලකන්න ගත්තොත් මේක අපිට සලකන. ඒ සලකනකොට නිින්ද යනකම් බස්සක බස් වලට බස් කෙනකම් බස් වලට ඉඳගෙන ඉන්න තාක්කල් බස් එකේ හිටගෙන යන තාක්කල් ඉඳගෙන ඉන්න තාකට හැම වෙලාවෙම භාවනා කරන හැබැයි එකක් මං කියන්න ඉවර කරන්න ඉස්සලා මුඛාටවත් දැනගන්න අරින්න එපා භාවනා කරන්න බා. දැනගත්තොත් විනාසයි. එදායින් පස්සේ භාවනා භාවනා කරන බව දැනගත්ත ගමන් අපි වටේ ඉන්න පෙරේතයෝ මේ නෑයෝ කියලා જાතියක් ඉන්නවනේ. තන්නේ කර පොල්ල දාන. ඉතින් ඒක කරන්න ඕනේ කාටවත් නොදැනෙන්න. ප්‍රශ්නේ නෑනේ අතර කිල්ල රෙද්ද පුරව ගත්තට පස්සේ මොකට ඔපේන්නේ නෑ. භාවනා කර. ඉතින් උන් ගහක් කට්ටිය භාවනා කරන්නේ මෙතෙන් මෙතේ මේ හැවිල්ල කරන්නේ නිකන් ඒක රියසල් කරලා පුරුදු කරන එක. වැඩේ කරන්නේ ගෙදර ගියාට පස්සේ. ඉතින් එහෙම කරමු. පස්වෙනි ප්‍රශ්නය අතිපූජනීය වූ ස්වාමින් වහන්ස මම මාස 6කට පමණ පෙර ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනකට සහභාගී වූයෙමි. එදා සිට දිනකට පැය දෙකක්වත් පරයන්ක භාවනාවේ හුස්ම ගැන මෙනෙහි කළෙමි. දිනක් අත් දෙක ගල් වී තද ඉවසිය නොහැකි වේදනාවක් අත්විඳෙමි. ඔබ වහන්සේගේ උපදෙස් වලට අනුව මුල මැද අග බලා ඒ වේදනාව වින්දෙමි. ටික දිනකට පසු හුස්ම ගැස්සී ගැස්සී ඇඟ මැෂින් එකකට දැම්මා වෙනි තත්වයක් ඇතිවිය. ඉන්පසු ඇස් පියාගත් විට පරයන්ක භාවනාවේදී අඳුරු ගතියක් රවුමට කැරකී කැරකී ගොස් ඊතා පහන් වූ ආලෝකයක් බවට හැරිනි. ඉන්පසු ටික දිනකින් එක් දිනක භාවනාව කරගෙන යාමට නොහැකි වූ අතර දැන් ගැස්සෙන කැරකෙන ගතිය නොමැත. පහන්වන ආලෝක වැන්නක් ඇතිවේ. මම භාවනාවෙන් පසුපසට ගොස්ද අතිපූජනීය ස්වාමින් වහන්ස භාවනාවෙන් ඉදිරියට යාමට අනුකම්පා කර උපදෙස් තුන මැනවි. ඔබ වහන්සේ නිවන් දකිත්වා. ඔය යාර ලස්සන ප්‍රමාණය අඩු වීම බස් භාවනාවේ පස්සට යamak කියලා හිතනවනම් ලංගම් බස් එකට නැගපුවම හරිය. ටිකටම ගහනවනේ. නැත්තම් අර තේ ෆැක්ටරි ගිහලා අර තේ පෙට්ටිය හොල්ලන එකට නැගලා ඉරපන් টොප් එකට භාවනාව යනවා. ඒ නිසා ඕනම දකින්න දෙයක් ගැස්සනා වේවා tempat යක වෙනස් වෙන සුළු බව තමයි බුදුහාම දකින්න කියන්නේ. ඒ වෙනස් වෙන සුළු බව අපිට කරන අරියාදුවක් නෙවෙයි. කොයි හොල්මනාවක්, කොයි බහුරූකෝලමාවක්. ඕක වෙනස් වෙනවා. ඒකට ලෑස්තිලා යන ඉස්සලා ගැවුනොත් නතර වෙනවා. නතරුනොත් ගැහෙනවා. ඒක මේකට මාරු වෙනවා, මේක මේකට මාරු වෙනවා. ඉතින් ඒක දිහා බලාගෙන මේකට තර්ක කරන්න නැතුව මේ සැක උපදවන්නේ නැතුව මේ තමයි වෙනස් වීම. වෙනස් වීමේ සටහන් ආකාර සීමාවක් නැහැ. කෝකේ ඉඳලා කෝකේට යනවාද කියලා කියන්න බෑ. අපි හිතන්නේ මේ ශරීරෙ මෙච්චර කෝලම් තියෙනවා කියලා. නමුත් මුළු ලෝකෙම මේක ඇතුලේ තියෙනවා. ජනස සංගති ලෝකංච පඤ්ඤාවේමි ලෝක සමුදයංච පඤ්ඤාවේමි. මේ බඹයක් පමණ වූ සවිඥානකේ සමනකේ සසඤ්ඤීමි සමනකේ සංඥාව මනසයිත මේ කයෙහි මුළු ලෝකෙම තියෙනවා. අපිට මේ මේ බ්ලැක් හෝල් එක හොයන්න බටහිර ලෝකේ බාහිර අන්තරික්ෂයට යන්න ඕනේ. මේක ඇතුළට බලපුවාම ලෝකේ තියෙන ඔක්කොම දේවල් මේකේ තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ දඩේට වෛර කරනවා. මේ බාහිර අන්වීක්ෂ දාලා බලනවා, දුරේක්ෂ දාලා බලනවා. බුදුහාමරක ওই පැත්තක දාලා මේ ඇතුළේ බලන්න. කායේ කායානුපස්සී විරති, අජත්තංවා කායේ කායානුපස්සී විරති, බහිද්ධාවා කායේ කායානුපස්සී විරති. අජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විරති. ඇතුළත කාය බලපං, පිට කාය බලපං. ඇතුළත පිට බලන් ඉන්නකොට ඇතුළේ එකමයි පිට තියෙන්නේ. පිට එකමයි ඇතුළේ තියෙන්නේ. අහවල් දෙය නෑ කියලා නෑනේ. ඒ හැම එකකින්ම හැම එකට මාරු වෙන්න පුළුවන් බව තමයි ඒ අනිත්‍යතාවය කියන්නේ. ඉතින් ඒක අභියෝගයක් කරගත්ත කෙනාට හැමදාම සැක. ඇයි මේ කාවේ? ඇයි මේක වෙනස් වුනේ? මේ අනිත්‍යතාව බලන්න යනකොට ඕක තමයි බුදුහාමරණ පෙන්වන්න ඕන. ඕක පේනවා නම් භාවනාව හරි සතිය සූරයි දිගට කරගෙන යන එකයි තියෙන්නේ. ඒ නිසා මේක භාවනා පස්සට යamak කියන්න බෑ. මේක තමයි භාවනාව කියන්නේ. ඒ නිසා අනිත් දවසේ ඒ අනිත්‍යතාවයට වෙනස් වීමට සාදර වෙලා භාවනා කරන්න. ඒකට යනකොට මනස සකස් කරගෙන යන්න කොයි දේත් පටන් ගන්න පුළුවන්. කොයි දේෙන් කොයි දේටත් යන්න පුළුවන්. ඒ ඔක්කොම තඩමාරුවේදී සතිය කඩාගත්තේ නැති බිනියා බාධක දිවීම් තරගයෙන් ජය ගන්න ජයග්‍රාහකෙක් වාගේ. මේ බාධක දිවීම් තරගයට ගිහිල්ලා ඇයි මේ තරගයට බාධක ඉදිරිපත් කරන්න කියලා චෝදනා කරොත් මොකද වෙන්නේ? එහෙනම් මොකට ඉදිරියපත් වෙන තරගෙට? බාධක තීරණ කියන්නේ බාධක තමයි. එහෙම නැත්නම් ක්‍රිකට් ගහන්න ගිහිල්ලා එහා පැත්තේ මිනිස්සයා මාව අවුට් කරන්න හදනවා දාන දාන බෝලේ අමාරුවට දාන කියලා නඩු දාන්න පුළුවන්ද? යන්න එපා ක්‍රිකට් ගහන්න. ඒ මිනිස්සේ බෝලේ දාන්නේ වටන්න තමයි අපි. අපි දැනගන්න ඕනේ ඒකේ ලකුණු ගන්න. ආන්නේ වගේ කොයි පැත්තට දැම්මත් සරල වචනෙන් කියනවා සතිය කඩා ගන්න නැතුව. තවත් ඕනනම් කියනවා සැක උපදවන්න නැතුව. මේක තමයි වෙනස් වීම තමයි බලන්න තියෙන්නේ කියලා ඒක වාර්තාගත කරන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. මේක වාර්තාගත කරලත් සැකයක් ඇති කළා තියෙනවා. අයි කියන්නේ ලෑස්තිලා ගිහිල්ලා නැහැ. ඒක උත්තරය තියෙන එකට. ලෑස්තිලා ගිහිල්ලා අනිත් දවසේ ලෑස්තිලා යන්න. ඊට පස්සේ තමයි තේරෙයි එහෙම තියෙනකොට උනන්දු වැඩි වෙනවා මිසක් සැක වැඩි වෙන්නේ නැහැ ඉදිරියට ඉදිරියට යන්න පුළුවන්. හැබැයි මේ විදිහේ වැරදි නොකර ඉදිරියට ගිය කිසිම කෙනෙක් ලෝකේ නැහැ. හැම කෙනාම ඔය මූලික වැරදි ටික කරලා තමයි යන්නේ. අපි ඒකයි මේ සාකච්ඡා කරලා කාටවත් ඇහෙන්න සලසන්නේ. ඒකට කාටවත් ආයේ මේ මට විතරක් වෙච්ච දෙයක්ද කියලා සැක කරන දෙයක් නැහැ. එක එකන අපි වෙන වෙන දේවල් අත්විඳින බව හැබෑව. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම අත්විඳින්නේ වෙනස් වෙන බව තමයි. තෝරාගත් ලිඛිත ප්‍රශ්න අවසానයි ස්වාමීන් වහන්සේ. අවතාර විනාඩි 10ක විතර කාලය තියෙනවා. ඉතින් කාට හරි සභාවට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් මම අර කියපු මාතෘකාව යටතේ අපිට විනාඩි 10ක කාලයක් දෙන්න පුළුවන්. විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි ඒ විනාඩි 10ත් එකතු කරමු සක්මන් භාවනාවට. එතකොට අපි ඒ පැයකුත් විනාඩි 10ක පමණ කාලෙකින් පස්සේ නැත්නම් ඔර්ලෝසු පැයෙන් තුනට නැවත මෙතන රැස් වෙනවා. සාමූහික භාවනාවකට පරියන්ක භාවනාවකට ඒ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නිමාව සටහන් කරන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.